ධර්මානු ශාසනාව විවහාර වර්ෂ දෙදහස් එකුළහයේ වෙසක් පුන් පොහෝදාටය දෙන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මංගල්්‍යෝත්සවයට අපි පිළිවෙතින් පෙළගැසෙමු. අද රාත්‍රී ධර්මාණු ශාසනා පැත්තිම් සඳහා ගෞරෝණීය ආරාධන ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ දූරන්දර විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රන් වහන්සේයි.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 වන සළුමිනි මහා සෑයත් ගැනයි ඔබට මාතෘකාවසයෙන් මේ චෛත්‍යරාජාණන් වහන්සේලා ගැනත් ඒ චෛත්‍යරාජාණන් වහන්සේලා තුළ වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා මේ පිළිබඳව තමයි ඔබට අද මේ ධර්මාණු ශාසනාවෙන් ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසින්. පිංවතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය ගැන අපි මුලින් බැලුවොත් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසහිදං පිරිනිවන් පාන දවස දක්වාම උන්වහන්සේ වැඩ සිටපු අවුරුදු හතලිස් පහක කාලයේ තුළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා දවසේ පැය විසි හතරෙන් පැය විසි දෙකක්ම දෙව්මිනිස් ලෝකයා කෙරේ කරුණාවෙන් අවදියෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. පැය දෙකයි උන්වහන්සේ සැතපුුණේ රාත්‍රී දොළහට බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපෙනවා හිමිදිරි උදෑසන දෙකට අවදි වෙනවා. හිමිදිරි උදෑසන දෙකට අවදි වෙලා මහා කරුණා සමාපත්තියට සමවදිනවා පැය කීපයක් භාවනා කරලා සක්මන් කරලා මහා කරුණා සමාපත්තියට සමවැදිනවා උදෑසනින්ම කාටද අද මම පිහිට වෙන්නේ කියලා බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා. ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ඇසට යොමුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෞගානක් පයින් වුණත් ඒ කෙනා හොයාගෙන වැඩම කරනවා. සමහර දවස්වලට පාත්තරය අරගෙන යොදුන් ගණන් පයින් බුදුරජාණන් වහන්සේ කෙනා හොයාගෙන වැඩම කරනවා. ඒ අතරතුර මුණගැහෙන අයටත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. මේ විදියට තමයි උදේ කාලි බුදුරජාණන් වහන්සේ ගත කරලා පාත්තරයට දානෙ ටිකක් ලැබුණට පස්සේ උන්වහන්සේට සෑහෙන දානෙ ටිකක් පිණ්ඩ පාත ගිහිම් පාත්තරයට එකතුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා තතාගතයන් වහන්සේ බොහෝම ආසයි බුදුරජාණන් වහන්සේ බොහෝම ප්‍රිය කරනවා හුද කලා වනාන්තරයකට නිදහස් තැනකට ගස් සෙවනකට ගිහිල්ලා විවේකීව වැඩඉඳමින් ඒ දානෙ ටික වලඳන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නවා උන්වහන්සේට දානෙ ටිකක් පාත්‍රයට ලැබුණට පස්සේ උන්වහන්සේ වටපිට බලනවා කොහෙද විවේකී ගස්සේවනක් තියෙන්නේ. සමහරවිට වනාන්තරයක් දැක්කොත් බුදුරජාණන් වහන්සේ අර දානෙ ටිකත් අරගෙන පාත්‍රය අරන් කැලේ ඇතුළට වැඩම කරනවා. හැබැයි වනාන්තරයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කවුරුත් ආසන පනවන්නේ නෑ උන්වහන්සේට වැඩඉන්න සුදුරෙදියලලා ආසන පනවල නෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ සරලකම උන්වහන්සේම ආසනයක් හදාගන්නවා මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ ගස්වල වේලිලා වැටිච්ච කොළ උන්වහන්සේ ශ්‍රී හස්තයෙන් එකතු කරලා ගහක් යට කොළ ගොඩක් හදාගන්නවා අඩියක් විතර උසට කොළ ගොඩක් එකතු කරලා හදනවා. ඒ කොළ ගොඩ උඩින් උන්වහන්සේගේ සංගල සිවුර දෙපට සිවුර හතරට විතර නමල අර කොළ ගොඩ උඩින් එලාගන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ආසනේ ඒ මත උන්වහන්සේ වැඩ ඉඳලා දානෙ වළඳලා පාත්තරේ හෝදලා නමලා තියලා දවල් කාලේ පැය කීපයක් විවේකීව භාවනාවෙන් සමහර විට නිරෝධ සමාපත්තියට සමවදිනවා නොඑක් සමාපත්තිය වලට සමවදිමින් බුදුරජාණන් වහන්සේ විවේකීව වැඩ ඉන්නවා. හවස 3 3:00 වගේ වෙනකොට පැම් පහසු වෙලා සවැත් නුවර නම් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයට වැඩම කරනවා. හවස් වෙනකොට තුන තුනහමාර හතර වගේ වෙනකොට විශාල පිරිසක් ජේතවනාරාමි දම්සභා මණ්ඩපේට රැස් වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙන් බණහන්. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමි දම්සභා මණ්ඩපේට වැඩම කරලා ඒ පැමිණිච්ච සියලු දෙනාටම ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට දේශනා පවත්වනවා. ඒ අයගේ හිත් පිරිසිඳ බලමින් ධර්ම දේශනා පවත්වලා රාත්‍රී කාලේ වෙනකම්ම බුදුරජාණන් වහන්සේ සමහර දවස්වලට බණ කියනවා. රාත්‍රී කරුවල වැටීගෙන එද්දී ඒ අය තමන්ගේ ගම් නියම් ගම් වලට පිටත් වෙලා යනවා. ඊට පස්සේ පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා රැස් කරලා රාත්‍රී කාලේ ඒ අයට භාවනා උපදෙස් දෙනවා. භාවනාව ගැන දේශනා පවත්වනවා පංච උපාදානස්කන්ධය ගැන දේශන කරනවා. ඒ අතර යම් යම් විනේ ශික්ෂාපද පනවනවා. යම් යම් වැරදි කරපු විනේ ශික්ෂාපද කඩපු ස්වාමින් වහන්සේලාට ඒ විනේ නීති ඒවට අනුව විනයානුකුල උපදෙස් මේව ලබා දෙනවා. මේ විදියට රාත්‍රී කාලේ පැවිදිවෙච්ච අයට අවවාද අනුශාසනා ලබා දෙනවා. රාත්‍රී නමයයි හතලිස් පාවිතර වෙනකොට බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේ කටයුතු අවසන් කරලා උන්වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරනවා. ඒකට හේතුව පිංහතුනි රාත්‍රී කාලේ තමයි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් දහම් ගැටලු විසඳගන්න රාත්‍රී මැදියම් යාමේ ඒ කියන්නේ රාත්‍රී දහයත් දොළහත් අතර දෙවියත් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් එන්නේ අන්නේ පැයි දෙක තුළ. බුද්ධ දේශනා සිය ගණනක සංයුක්ත නිකාය දේවතා සංයුක්තය දේවපුත්ත සංයුක්තය කියලා සූට්‍ර දේශනා සිය ගණනක් තියෙනවා. මේ දේශනා තුළ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න ආපු දෙවිවරු ගැන. මුළු මහත් ජේතවනයේම බබලවාගෙන පැමිණිච්ච මේ වගේ දෙවිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක සිටිමින් මේ විදිහට ගාථාවක්කින් ප්‍රශ්නයක් අහනවා මේ වගේ ප්‍රශ්න විමසුවා. ඔබ දන්නවා මහාමංගල සූත්‍රයේ පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න පැමිණිච්ච දෙවි කෙනෙක් තමයි ඒ මංගල කාරණා ගැන පවා බුදුරජාණන් වහන්සේකින් ඇහුවේ. එතකොට මේ රාත්‍රී 10ත් 12ත් කියන පැය දෙක දෙවියන් බ්‍රහ්මයන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙන් කරා. රාත්‍රී 12ට තමයි උන්වහන්සේ සැතපෙන්නේ. එතකොට මේ විදියට තමයි බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව උන්වහන්සේගේ ඒ දවස උන්වහන්සේ බෙදාගෙන ධර්ම ප්‍රචාරක කටයුතුවල නියලුනේ. ඉතින් ඒ නිසා පිංගුතුනේ තථාගත බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවටම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිමින් දෙව් මිනිස් ලෝකයා කෙරෙහි කරුණාවෙන් ඒ දේශනා කරපු ධර්මය ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ස්පර්ශ කරපු දන්ත ධාතුන් වහන්සේ නමක් මේ වෙනකොටත් මේ ශ්‍රී ලංකාදීපේ තුලත් වැඩ සිටිනවා දන්ත ධාතුන් වහන්සේලා දෙනමක්ම ඒවගේම සිළුමිනි මහා සෑය කියන්නේ දිව්‍යලෝකයේ තියෙන චෛතිරාජාණන් වහන්සේ නමක්. අපි බලමුත් සිළුමිනි මහා සෑය ගැන කරුන් ටිකක්. ඔබ දන්නවා එදා අවුරුදු විසි නමේදී ගිහිජීවිතය අතහැරලා මහා අභිනිස්ක්‍රමණය කරපු දවස සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. එදා උන්වහන්සේ සතර පෙරණමිති දැකලා උන්වහන්සේට ජීවිතය ගැන කලකිරිලා විමුක්තියක් හොයාගෙන යන අදහසින් එදා චන්න ඇමතියා සමග කන්ත කසුපිට නැගලා ඒ රාජ මාලිගාවල් අතහැරලා මහා වනාන්තරයට පිටත් වෙලා ගියා. ඒ අතර අනෝමා නදී තීරේදී ඒ තමන්ගේ රාජකී ආභරණ ඒ වටිනා දේවල් සියල්ල ගලවලා අර කන්තක අස්වයත් ඒ වගේම චන්න ඇමතියත් චන්න ඇමතියට මේ ආභරණ සියල්ලම බාර දුන්නා මේ අස්වයත් අරගෙන ආපහු යන්න. මෙතනින් එහාට උන්වහන්සේ මේ අනෝමා නදියෙන් එතර වෙලා විමුක්තිය හොයාගෙන තනියම ගමනක් යනවා. එදා අනෝමා නදියෙන් එතර වෙලා උන්වහන්සේගේ මගුල් කඩුවෙන් උන්වහන්සේ මොකද කරේ තමන්ගේ කෙස් ටික මේ හිසේ වැවිලා තිබ්බ කෙස් ටික අඟල් දෙකක් පමණ කෙස් ඉතිරිව තියෙන ආකාරයට මගුල් කඩුවෙන් ඒ කෙස් ටික සියල්ලම කැපුවා. කපල උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කරා මම මේ විමුක්තිය හොයාගෙන යන ගමන තුළ මට මේ වීරියෙන් මට ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්න. මට මේ ලෝකයේ තියෙන යථාර්ථය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න පුළුවන්නං මේ කෙස් පොළොවට නොවැටේවා. මේ කෙස්ටික අහසේම රැඳී ඉහලට රැඳී තියේවා කෙන සත්‍යක්‍රියාවෙන් උන්වහන්සේ කෙස් වැටිය අහසට විසි කරා. අහසට විසි කරනවත් සමගම මහා බෝසතාණන් වහන්සේගේ ඒ කේෂ දහතුන් වහන්සේලා අහසේ යොදුනක් තරං උසට ඉහලට පාවෙලා ගිහිල්ලා අහසේ රැඳී තිබුණ. එදා මේ සිදුවීම දැකපු සක්‍ර දෙවියන් රත්තරං කරඩුවක් කරගෙන ඇවිල්ලා. අහසේ ඉඳම්ම අර කෙස්්ටික රත්තරං කරඩුවට අරගෙන ගිහිල්ලා සක්‍ර දෙවියන්ගේ වයිජයන්ති කියන දිව්‍ය ප්‍රාසාදය අසලින්ම විශාල චෛත්‍යයක් මැව්වා ඉර්දියෙන්. ඒ චෛත්‍යයේ උස යොදුන් තුනක් උසයි යොදුන් තුනක් කියන්නේ ගෞ් දොළහක් උසින් යුක්ත මහා විශාල චෛත්‍යරාජාණන් වහන්සේ නමක් දෙවියන් තවතිසා දිවිය ලෝකයේ තුළ නිර්මාණය කරලා මහා බෝසතාණන් වහන්සේගේ අරකේෂ දහතුන් වහන්සේලා සියල්ල මේ චෛත්‍ය තුළ තැම්පත් කරා. ඒ තමයි පිංවතුනි සිලුමිනි මහා සෑය. තකොට මේ සිලුමිනි මහා සෑය නිර්මාණය වුණේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නත් පෙරමයි. උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරලා මහා අභිනිස්ක්‍රමණය කරන දවසේ ඒ කෙස් ටික මගුල් කඩුවෙන් කපලා අහසට විසි කරද්දී ඒ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කරලයි තෞතිසා දිව්‍ය ලෝකයේ තුල එදා සක්‍ර දෙවියන් සිළුමිනි මහා සෑය නිර්මාණය කරේ මේ මහා සෑය තුල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශරීරයේ ධාතුන් වහන්සේලා අතර විශාලතම ධාතුන් වහන්සේලා දෙනමක් තැම්පත් වුණා ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා විසිරෙන්නයි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරේ. මීට කලින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා අතර කකුසඳ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කරේ නෑ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු එකට රත්තරං කුට්ටියක් වගේ මුළු ශරීරයේ ඒ ධාතු සියල්ලම එක කැටියකට පැවතුනා. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතු තැම්පත් කරලා සර්වඥ ධාතු තැම්පත් කරලා එකම චෛත්‍යයි ලෝකේ නිර්මාණය කරේ. නමුත් මේ මහා බද්‍රකල්පයේ දෙවනුව පහළ වෙච්ච කෝණාගමන බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන් අධිෂ්ඨාන කරා පිරිනිවන් පාන්න කලින් ඒ අධිෂ්ඨානයට අනුව උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා විසිරුණා. නමුත් මේ මහා බද්‍රකල්පයේ තුන්වෙනුව පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් ධාතු විසිරෙන් අධිෂ්ඨාන කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාත් එකට රත්තරං කුට්ටියක් වගේ එක කැටියට පැවතුනා. ඒ නිසා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සරුවඥ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා එකම චෛත්‍යයි ලෝකයේ නිර්මාණය වුණේ. නමුත් පින්වතුනි අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට කලින් ලෝකයේ දිහා බලලා අදිෂ්ඨානයක් කරා මගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ විදිහට විසිරේවා ඒ අතර විශාලතම ධාතුන් වහන්සේලා හත් නමක් මේ විදිහට පවතිවා ඉතුරු සියලු ධාතුන් වහන්සේලා කුඩා කුඩා කොටස් යටතේ මේ විදියට බිඳී පවතිවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා ඒ විතරක්ට මේ උන්වහන්සේ අධිෂ්ඨාන කරා අවුරුදු පන්දාහක් යනතෙක් මේ ධාතුන් වහන්සේලාට දෙව්මිනිස් ලෝකයාගේම වන්දනාමාන ලබමින් මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට විශාල වසයෙන් ධාතු වන්දනා කළ පින් රැස් කරගන්න අවස්ථාව සැලසිලා අවුරුදු පන්දාහක් අවසන් වෙන වෙසක්පුන් පොහෝ දවසක ඒ ධාතු සියල්ලම එකට එකතු වෙලා බුද්ධ ශරීරයක් මැවිලා යමාමහ ප්‍රාතිහාරයක් පාලා අහසෙම ධාතු දැවිලා පිලිස්සිලා ධාතු පරිනිර්වාණය මේ ආකාරයටම සිද්ධ වේවා කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අදිෂ්ඨානයක් කරා. ඒ අදිෂ්ඨානයට අනුව බුදුරජාණන් වහන්සේදා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේදී පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පස්සේ ඔබ දන්නවා සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සිනිඳු කපු පුළුන් වලින් 500 වතාවක් ඔතලා සිනිඳු සලු වලින් 500 වතාවක් ඔතලා රන් දෙනක බහා සඳුන් චිතකයක් තුල මේ රන් දෙන තැම්පත් කරලා මේ චිතකයට තමයි ගිනි දැල්ලුවේ. එතකොට දැන් අපි සාමාන්‍ය මනුස්ස ලෝකේ අපි දකිනවා මේ ලංකාවේ ඔබට අත්දැකීම් ඇති සාමාන්‍ය සෑයක් තුල මේ ආදාහනයක් කරන ආකාරය. ඒ විදිහට නෙමේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී දේහයක් ආදාහනය වෙන්නේ. අර රන් දෙන දැවිලා පිලිස්සිලා යන්නේ නෑ. රන් දෙනේ සිදුරු තියෙනවා සඳුන් දරවලට ගිනි ඇවිලෙද්දී. රන් දෙනේ සිදුරු අස්සෙත් යන ගිනි දැල්වලින් රන් දෙන ඇතුළෙ තියෙන ශ්‍රී දේහයේ ඔතලා තියෙන අර කපු පුළුන් සිනිඳු සලු තමයි ගින්නෙන් පිලිස්සෙද්දී ශ්‍රී දේහයේ ආදාහණය වෙන්නේ. ඒ විදිහට ආදාහනය වෙලා අවසන් වෙනකොට රන් දෙන ඒ විදිහටම පවතිනවා මේ රන් දෙන විවර කරලා බලද්දි ධාතුන් වහන්සේලා පමණක් ඉතුරු වෙලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවසන් වෙලා ඒ දේහේ ආදාහනයෙන් පස්සේ. රන් දෙන විවර කරපු වෙලාවෙ ධාතුන් වහන්සේලාව බෙදලා දෙන්න ඔබ දන්නවා ධාතුන් වහන්සේලා ඉල්ලගෙන රජවරු අට දෙනෙක්. එකිනෙක පිරිස් ධාතුන් වහන්සේලා ඉල්ලගෙනාව ධාතු දුන්නේ නැත්නම් අපි යුද්ධ කරලා හරි ධාතුන් වහන්සේලාව ලබාගන්නවා කියන අදහසින්. ඒ නිසා ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා ධාතුන් වහන්සේලාව සමසේ කොටස් අටකට බෙදල දුන්න. ඒ බෙදුවේ ද්‍රෝණ බමුණා ළඟ තිබ්බ රත්තරං භාජනයකින් දෙකක් එක ද්‍රෝණයයි. ඒ විදියට තමයි ද්‍රෝණ අටකට බෙදුවේ. ඒ අතර ධාතුන් වහන්සේලා රන් දෙන විවර කරලා බලද්දි විශාලතම ධාතුන් වහන්සේලා හත් නමක් ඒ විදිහටම පැවතුනා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ ඒ විදිහටම තිබුණා බිඳිලා යන්නේ නැතුව. ඒ වගේම දන්තධාතුන් වහන්සේලා හතර නමක් ඒ විදිහටම පැවතුනා ඒ අතරින් එක දන්තධාතුන් වහන්සේ නමක් චිතකේ ආදාහනය වෙන වෙලාවෙම සාරිපුත්ත හාමුදුරුවන්ගේ ශිෂ්‍ය භික්ෂුවක් වන කේම මහරහතන් වහන්සේ අධිෂ්ඨාන කළ අතට ගත්තා. ඒ දන්තධාතුන් වහන්සේ තමයි අද ලංකාදීපේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ වැඩ සිටින්නේ. එදා රන් දෙන විවර කරද්දී අනිත් දන්තධාතුන් වහන්සේලා තුන් නමම රන් දෙන තුළ පැවතුනා ඒ ආකාරයටම. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේලා දෙනමක් රන් දෙනේ ඒ ආකාරයටම පැවතුනා. අනිස් සියලු ධාතුන් වහන්සේලා ඉතා කුඩා කුඩා කොටස් යටති බිඳී ගිහින් තිබුණා. මේ ධාතු බෙදන වෙලාවේ ඩ්‍රෝන බමුණ බොහෝම කපටි වැඩක් කරා. ඒ තමයි මේ රන් දෙන විවර කරද්දි බොහෝ දෙනෙක් හඬා වැළපුණා අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් තිබ්බ ශරීරයේ අද සම්මස් පිලිස්සලා ගිහින් මේ අස්ති ධාතුන් වහන්සේලා ටිකක් නේද අපිට දකින්න තියෙන්නේ කියලා බොහෝ දෙනෙක් හඬා වැළපෙද්දී ඒ ප්‍රමාදය දැක්ක ඩ්‍රෝන බමුණා ඒ අතරින් කිසි කෙනෙකුට නොපෙනෙන්න දන්තධාතුන් වහන්සේලා තුන් නමම හොරකං කරගත්තා. ඒ අතර එක දන්තධාතුන් වහන්සේ නමක් තමන්ගේ ජටාවේ හංගගත්තා. අනික් දන්තධාතුව ඉනේ හංගගත්තා තවත් එක දන්තධාතුන් වහන්සේ නමක් හිමීට බිමට දාලා පයට පාගගත්තා. ඒකට හේතුව මේ දන්තධාතුන් වහන්සේලා තුන් නමගින් එක තැනකින් හරි තමන්ට එක දන්තධාතුවක් හරි ඉතුරු කරගන්න ලැබෙයි කියන අදහසින්. නමුත් අර බිමට දාල පයට පාගගත දන්තධාතුන් වහන්සේ නාග ලෝකයෙන් ආපු නාග රජ්ජුරු ඇතුළු නාග පිරිස මේක දැකලා පොළොව ඇතුළෙම් ඇදලා අරගෙන නාගලෝකයට අරගෙන ගියා. ඒ දන්තධාතුන් වහන්සේ තමයි අද ශ්‍රී ලංකා දීපේ සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටින්නේ නාගලෝකයේ තිබ්බ දන්තධාතුන් වහන්සේ. ඒ අතර ද්‍රෝණ බමුණා ජටාවේ හංගගත්ත දන්තධාතුන් වහන්සේදා කාට හොරෙන් මේ ධාතුන් වහන්සේලා හංගගත්තත් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න දසදහසක් ලෝකධාතුවලින්. දෙවියන් බ්‍රහ්මයන් අහසේ පිරී ඉතිරීගෙන වන්දනා කරමින් හිටිය ධාතුන් වහන්සේලා වැඳගෙන රන් දෙන විවර කරන වෙලාවේ. ඒ අතර සක්‍ර දෙවියන් දැක්කා මේ බමුණාගේ ජටාවේ හංගගෙන ඉන්න දන්තධාතුන් වහන්සේ. සක්‍ර දෙවියන් අධිෂ්ඨානයක් කරා කල්පනා කරා මේ දන්තධාතුන් වහන්සේට වන්දනාමාන කරලා පුද සත්කාර කරන්න මේ ද්‍රෝණ බමුණාට හැකියාවක් නෑ. නමුත් දිව්‍යලෝකයේ ඉන්න දෙවියන් වන අප මේ දන්තධාතුන් වහන්සේට වන්දනා කරන්න සුදුසුයිද කියල විමසල බලද්දී සක්‍ර දෙවියන්ට වැටහුණා දෙවියන්ටයි සුදුසුකන්තියෙන් මේ දන්තධාතුන් වහන්සේට වන්දනාමාන කරන්න. ඒ නිසා අහසේ ඉඳම්ම රත්තරං කරඩුවක් මවාගත්ත සක්‍ර දෙවියන් අහසේ ඉඳම්ම සත්‍යක්‍රියාවක් කරා ද්‍රෝණ බමුණාගේ ජටාවේ හංගගෙන ඉන්න දන්තධාතුන් වහන්සේ. සක්‍ර දෙවියන්ගේ කරණ්ඩුව මට පිහිටාවා කියලා. ඒ සමගින් කරඩුව මත පිහිටපු දන්තධාතුන් වහන්සේ අරගෙන ගිහිල්ලා ඒ කරඩුවත් සමගම සිලුමිනි මහා සෑයි තැම්පත් කරා. දැන් ඔබ දන්නවා පිංවතුනිි දිව්‍යලෝකයේ තියෙන සිළුමිනි මහා සෑය තුළ මහා බෝසතාණන් වහන්සේගේ කේෂ ධාතුන් වහන්සේලා තැම්පත් කරලයි සිළුමිනි මහා සෑ සක්‍ර දෙවියන් තවතිසා දිව්‍යලෝකයේ තුළ මැව්වේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ද්‍රෝණ බමුණා ජටාවේ හංගගත්ත ඒ දකුණු දළදා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සක්‍ර දෙවියන් කරඩුවේ තියාගෙන ගෙනෙහින් දිවියලෝකයේ ඒ සිළුමිනි මහා සෑය තුළම තැන්පත් කරා. දළදා වහන්සේ ගැන තව කරුණු කීපයක් ඔබට ඔබට දැනගන්න පුළුවන් පිංගතුනි දළදා වහන්සේ නමක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සූ අසූ දහසක් ධර්මස්කන්දේ. ඒ සියලු ධර්මස්කන්දයම්ම ඉස්පර්ස වෙන්නේ මේ දන්තධාතුන් වහන්සේලා ඉස්පර්ස කරනවා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ දත් අගින් සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙනවා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරද්දි. එක අවස්ථාවක් ධර්මයේ සඳහන් වෙනවා ආනන්ද හාමුදුරුව සමග බුදුරජාණන් වහන්සේ රජගහනුවර නගරේ බුදුරජාණන් වහන්සේ චාරිකාය වැඩම කරනකොට වයසක දෙන්නෙක් පාරි හිඟා කකා යනව බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ ඒ ඇවිදගෙන වැඩම කරද්දී නතර වෙලා මේ දෙන්න දිහා බලාගෙන ඉන්න ඇද්දි බුදුරජාණන් වහන්සේට අනුකම්පා සහගත සිනහාවක් පහළ කරා. බුදු කෙනෙක් සිනහ පහළ කරන්නේ දත් අග පමණක් පෙනෙන විදිහට සිනහ පහළ කරද්දී. පිටිපස්සෙන් වැඩම කරපු ආනන්ද හාමුදුරුව දැක්කා ආනන්ද හාමුදුරුව දැක්ක වෙන කිසිම විදිහකට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරද්දී උන්වහන්සේගේ දත් අගින් විහිදෙන සුදු පාට බුද්ධ රශ්මියක් බුදුරජාණන් වහන්සේගේ සිරස වටා වරක් පැදකුණු කරලා නොපෙනී යනවා. මේ බුද්ධ රශ්මිය සුදු පාට බුදුරැස බුදුරජාණන් වහන්සේගේ සිරස වටා වරක් පැදකුණු කරලා නොපෙනී යන ආකාරී දැක්ක ආනන්ද හාමුදුරුවහනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස. මේ දැන් තතාගතයන් වහන්සේ සිනහ පහල කරේ යම් විශේෂ කාරණයක් නිසා වෙන්න ඇති. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අර දෙන්න දකින්නවද මේ දෙන්නව අඳුරනවද ඒ වෙලේ ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා කියන ස්වාමීනි මේ මේ නගරේ හිටපු මහා ධන සිටුවරයයි සිටු දියණියයි නේද බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ දෙන්න තරුණ කාලේ පැවිදි වුණා නම් තරුණ කාලේ ධර්මයේ දියුණු කරා නම් අඩුම ගානේ තරුණ කාලේ ගිහි ජීවිතය තුල හරි ධර්මයේ දියුණු කරා නම් අනාගාමී තත්වයටම පත්වෙන්න වාසනාව තිබුණා. නමුත් තරුණ කාලි ධර්මයේ දියුණු කරේ නෑ. ආනන්දේ මේ දෙන්න මැදිවයසෙදි හරි ධර්මයේ දියුණු කරානං අඩුමගානි සකදාගාමී පලේටුවත් පත්වෙන්න වාසනාව තිබ්බ දෙන්නේ. ඒ විතරක් නෙමේ යානන්ද වයසට ගිහින් සිහිකල්පනාව නැතිවෙන්න කලින් උත්සාහයක් වීරයක් ගත්තනම් ධර්මයේ දියුණු කරන්න සෝවාන් ඵලයට පත්වෙන්න පින තිබ්බ දෙන්නේ. නමුත් බලන්න ආනන්දය මේ දෙදෙනාම වීරිය කරේ නෑ ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගත්තේ නෑ ඒ සියලු පින දැන් ගෙවිල අවසන් වෙලා දැන් සිහිකල්පනාව නැති වෙලා ඔය පාරි පිස්ුවෙන් හිඟා කකායන්න. බලන් බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දේශනා කරලා මේ සංසාරික සත්‍යයන් ගැන බුදුරජාණන් වහන්සේ දා දේශනාවක් කරා. එතකොට බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරන්නේ යම් කිසි විශේෂ කාරණයක් මතු කරලා පෙන්වන්න පමණයි. එවැනි අවස්ථාවකදී උන්වහන්සේගේ දත් අගින් විහිදෙන සුදු පාට බුද්ධ රශ්මියක් උන්වහන්සේගේ සිරස වටා පැදකුණු කරලා නොපෙනී යනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දන්තධාතුන් වහන්සේ නමක් කියන්නේ ඒ සුදු බුදුරැස් විහිදෙච්ච සූ අසූ දහසක් ධර්මස්කන්දේ ඉස්පර්ස කරපු ඒ දන්තධාතුන් වහන්සේලා හතර නමයි බුද්ධ ශරීරයේ තුළ ඉතුරුුණේ උන්වහන්සේගේ ශ්‍රීදේහය ආදාහනෙන් පස්සේ. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ අද මේ වෙනකොට දිවිය ලෝකයේ සිළුමිනි මහා සෑයි වැඩ සිටිනෝ. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේලා දෙනමයි වම් අකුධාතුන් වහන්සේ දකුණු අකුධාතුන් වහන්සේ විශාලතම ධාතුන් වහන්සේලා හැටියට නොවිසිරිච්ච ධාතුන් වහන්සේලා. ඒ අතර වම් අකුධාතුන් වහන්සේ මේ වෙනකොටත් බ්‍රහ්ම ලෝකයේ සළුමිනි මහා සෑයි වැඩ සිටිනවා. දකුණු අකුධාතුන් වහන්සේ වැඩ සිටියේ දිව්‍යලෝකයේ සිළුමිනි මහාසෑයි එදා ධාතු බෙදන වෙලාවේ සක්‍ර දෙවියන් මේ දකුණු අකුධාතුන් වහන්සේ අරගෙන ගිහින් සිළුමිනි මහාසෑයි තැන්පත් කර. අවුරුදු දෙසිය ගණනක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු දෙසිය ගණනක්ම තෞතිසා දිවිය ලෝකයේ තුළ සිළුමිනි මහාසෑයි තමයි මේ දකුණු අකුධාතුන් වහන්සේ දෙව් බඹුන්ගේ වන්දනාමාන ලබමින් පැවතුනේ. නමුත් ඔබ දන්නවා මිහිදු මහරහත්තන් වහන්සේ ලංකාවට වැඩම කරලා මිහිදු මහරහත්තන් වහන්සේ සුමන කියන සාමනීර මහරහත්තන් වහන්සේ ලවා මේ දකුණු අකුධාතුන් වහන්සේව ලංකාවට වඩම්මගෙන පැමිණිලා තමයි අනුරාධපුර තූපාරාම චෛත්‍යයේ තැන්පත් කරේ. මේ කාරණයක් පිංගතුනි හරිම ආශ්චරි ජනක කාරණයක් එදා මිහිදු මහරහතන් වහන්සේ මහමෙවුනා උයනේ ගහක් යට වැඩ සිටිද්දී දේවානම්පිතිස්ස රජතුමා මිහිදු මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නාව. දේවානම්පිතිස්ස රජතුමා සමග කතා කර කර සිටිද්දී මිහිදු මහරහතන් වහන්සේ මෙවැනි ප්‍රකාශයක් කරා රජතුමනි අපි දැන් ලංකාදීපයට වැඩම කරලා බොහෝ කාලයක් වෙනවා. අපි අපේ ශාස්තෘන් වහන්සේ බොහෝ කාලෙකින් අපේ ඇස් දෙකින් දැක්කෙනෑ. ඒ නිසා දඹදිවට ගිහින් ශාස්තෘන් වහන්සේව දැකළ වන්දනා කරගෙන එන්න අවශ්‍යයි කියල මිහිදු මහරහතන් වහන්සේ කියා හිටිය. ඒ වෙලේ දේවානම්පියතිස් රජතුමා කියන ස්වාමීනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලනේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාල දැන් අවුරුදු 200 ගණනක් වෙනව නේද? බුදුරජාණන් වහන්සේව කොහොමද දකින්නේ? අන්න ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව් තලයේ වැඩ සිටිනවා. ඒ ධාතුන් වහන්සේලාව දෑසින් දැක ගැනීම බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානයි. ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි. ඒ නිසා ධාතු දකින්න බුදුරජාණන් වහන්සේව දකිනවා හා සමානව අපි ධාතුන් වහන්සේලාව දකිනවා. බලන්න පිංවතුනේ සර්වඥ ධාතුන් වහන්සේ නමක් දැකීමම බුදු කෙනෙක් දැකීම හා සමානයි කියන වචනය එදා මිහිදු මහරහතන් වහන්සේ දේවානම් පිතිස් රජතුමාට දේශනා කරනවා. ඒ වෙලාවේ දේවානම් පිතිස් රජතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ මට කියන්නේ මේ ලංකාදීපේ තුලත් ඒ ධාතු තැම්පත් කරලා චෛත්‍යයක් හදන්නයි. ඒ නිසා මගේ රාජ්‍ය කාලය තුළ මං ඒ සඳහා සම්පූර්ණ කටයුතු කරනවා ස්වාමීණී ඔබහන්සේලා මට ධාතු ලබා දෙන්න. ඒ රජතුමාගේ ඉල්ලීමට අනුව එදා මිහිදු මහරහතන් වහන්සේ. සුමන කියන සාමනයට මහරහතන් වහන්සේට කියනවා ඔබ වහන්සේ ඉන්දියාවට වැඩම කරලා ධර්මාසෝක රජතුමාගෙන් ඉල්ලීමක් කරන්න ඔබවහන්සේට හිතවත් දේවානම්පිතිස්ස රජතුමා චෛත්‍යයක් හදන්න ධාතුන් වහන්සේලා හොයෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අතරින් ඒ ධර්මාශෝක රජතුමා ළඟ තිබ්බ ධාතුන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේගේ දානි වළඳපු පාත්තරේ ඒ පාත්‍ර ධාතුවත් සමග වඩම්මගෙන ලංකාවට පැමිණෙන්න. ඒ අතර ඔබ දිව්‍ය ලෝකයට ගිහින් සක්‍ර දෙවියන්ට මේ පණවිඩේ කියන්න ලංකාදීපේ තුළ චෛත්‍යයක් නිර්මාණය කරලා ලංකාවාසීන්ගේ අනුග්‍රහය පිණිස දිවියලෝකයේ තියෙන සිළුමිනි මහාසෑය තැම්පත් කරලා තියෙන දන්තධාතුන් වහන්සේ දෙවියන් වන්දනා කරන්න තබාගන්න. නමුත් දකුණු අකුධාතුන් වහන්සේව ලංකාදීපයට ලබා දෙන්න කියලා සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්නයි කියලා එදා මිහිදු මහරහතන් වහන්සේ සුමන කියන සාමනේර මහරහතන් වහන්සේට පැවරුවා. උන්වහන්සේ සැනින් අහසට පැනනැගලා දඹදිව් තලයට ගිහින්. ධර්මාශෝක රජතුමා මුණගැහිලා ධර්මාශෝක රජතුමාට මේ පණවිඩේ කිව්වට පස්සේ. ධර්මාශෝක රජතුමා සර්වඥ ධාතුන් වහන්සේලා ඒ වෙනකොට අසූහාර දහසක් වෙහෙර විහාරස්ථානවල ධාතු තැන්පත් කරන්න කටයුතු සූදානන් කරලා තිබුණ. ඒ අතරින් ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දානෙ වළඳපු උන්වහන්සේගේ පාට්‍ර ධාතුවට ධාතු පුරෝලා එදා සුමන සාමනේර මහරහත්තන් වහන්සේට දුන්නා මේ ධාතුන් වහන්සේලා ලංකාදීපයට ගෙනහින් ලංකාදීපේ තුළත් යොදුනක් යොදුනක් පාසා චෛත්‍ය හදලා මේ ධාතු තැම්පත් කරලා වන්දනා කරන්න කියලා දේවානම් පිතිස් රජතුමාට කියන්නේ කියලා උපදෙස් දෙමින් එදා ධර්මාශෝක රජතුමා ධාතුන් වහන්සේලා ලබා දුන්නා. ඒ ධාතු සහිත පාත්තරේ අරං අහසට පැන නැගලා හිමාල වනාන්තරේ ආරක්ෂිත තැනක මේ ධාතු සහිත පාත්‍රයේ තැන්පත් කරපු සුමන සාමනීරයන් වහන්සේ ඒ සැනින් දිවිලෝකයට වැඩම කරා. තෞතිසා දිවියලෝකයේ සක්‍ර දෙවියන්ගේ වෛජයන්ති දිව්‍යමේ ප්‍රාසාදය අසල පහළවෙච්ච මේ සුමන සාමනීර මහරහත්තන් වහන්සේ ඒ වෙලාවෙ සක්‍ර දෙවියන්ට කියා හිටියා සක්‍ර දෙවියනේ. දිවියලෝකයේ වන දෙවියන් ඔබ සියලු දෙනාම දන්තධාතුන් වහන්සේට වන්දනා කරන්න දන්තධාතුන් වහන්සේට පූජා පවත්වන්න. නමුත් සිළුමිනි මහා සෑයි තියෙන දකුණු අකුධාතුන් වහන්සේ ලංකාදීපයට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. ඒ වෙලාවෙ සක්‍ර දෙවියන් සිළුමිනි මහා සෑයි තැම්පත් කරලා තිබුණු ඒ දකුණු අකුධාතුන් වහන්සේ අරගෙන සුමන සාමනීර මහරහතන් වහන්සේගේ අතට පත් කරා. උන්වහන්සේ ඒ දකුණු අකුධාතුන් වහන්සේව වඩම්මගෙන ලංකාවට වැඩම කරලා තමයි එදා අනුරාධපුරේ තූපාරාම චෛත්‍යරාජාණන් වහන්සේ තුළ තැන්පත් කළ තූපාරාම චෛත්‍ය හැදුවේ. එතකොට පිංවතුනි දිවිය ලෝකෙ මේ වෙනකොට වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේත් මහා බෝසතාණන් වහන්සේගේ කේෂ දහතුන් වහන්සේලාත් අද මේ වෙනකොට සිළුමිනි මහාසෑය වැඩ සිටිනවා. නමුත් සිළුමිනි මහා සෑයේ අවුරුදු දෙසිය ගණනක් තිස්සේ දෙවියන් වන්දනා කරපු දකුණු අකුධාතුන් වහන්සේ අද අනුරාධපුරේ තූපාරාම චෛත්‍යරාජාණන් වහන්සේ තුළයි වැඩ සිටින්නේ. ඒ නිසා ඔබ සෑම කෙනෙක්ම කොහේ හිටියත් කවද කොතන චෛත්‍යයක් වන්දනා කරත් ඔබට මේ මනුස්සලෝක ඉඳම් පවා. ඒ හිතින් සිහිකරගෙන තවතිසා දිවියලෝකයේ තියෙන දෙව්බඹුන්ගේ වන්දනාවට පාත්‍රවන ඒ මහා බෝසතාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා තැම්පත් දකුණු දළදා වහන්සේ තැම්පත් සිළුමිනි මහා සෑයත් හිතින් සිහිකරගෙන වන්දනා කරන්න. ඒ සිළුමිනි මහා සෑයට මම වන්දනා කරමි මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කියන අදහසින්. පිංවතුනේ සිළුමිනි මහා සෑය වගේමයි බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම දෙවිවරු වන්දනා කරනවා සලුමිනි මහා සෑයට. සලුමිනි මහා සෑයත් නිර්මාණය වුණේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නත් පෙරමයි. එදා මහා බෝසතාණන් වහන්සේ අනෝමා නදියෙන් එතර වෙලා උන්වහන්සේගේ කෙස් වැටිය කපල අහසට විසි කරලා එතනින් බුදුරජාණන් බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ ඇඳගෙන හිටපු ගිහි වස්ත්‍ර ඉවත් කරන්න සූදානං වෙච්ච වෙලාවේ බ්‍රහ්මලෝකයේ හිටපු ගටීකාර කියන බ්‍රහ්මය කල්පනා කරා මගේ කලින් ජීවිතේ යාළුවෙක් වන මිත්‍රයෙක් වන බෝසතාණන් වහන්සේ අද ගිහි ජීවිතය අතහැරලා බුද්ධත්වයට පත්වීම පිණිස වීරිය කරන්න මහා අභිනිස්ක්‍රමණය කරන දවස. ඒ නිසා උන්වහන්සේට අවශ්‍ය පාත්‍ර සිවුරු මේ අටපිරිකර මමම පූජා කරන්නට අවශ්‍යයි කියලා මේ ගටීකාරකින බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයේ ඉඳන්ම අටපිරිකරක් අරගෙන පැමිණිලා අනෝමා නදී තීරයේ අසලදී බෝසතාණන් වහන්සේගේ අතට මේ අටපිරිකර පූජා කරගත්තා. ඒ අටපිරිකර පිළිගත් මහා බෝසතාණන් වහන්සේ ඒ අටපිරිකරේ තියෙන සිවුරු පිරිකර ඇඳගෙන උන්වහන්සේ ගිහි ජීවිතේ ගත කරත්තියේ ඇඳගෙන පැමිණි ගිහි වස්ත්‍ර දෙක ඉවත් කරලා ඒ ගිහි වස්ත්‍ර අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා මම මේ විමුක්තිය හොයාගෙන යන ගමනේ. මේ මගේ උත්සාහය සාර්ථක වෙනවනං මට සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා මේ ලෝතුරා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා නම් මගේ මේ උත්සාහය සාර්ථක වෙනවනං මේ සලු පහලට නොවැටේවා අහසේම රැඳේවා කින සත්‍යයක් ක්‍රියාවෙන්. අර කේෂ ධාතු විසිකරා සේම ඒ ඇඳගෙන හිටපු ගිහි වස්්‍ර අහසට විසිකරා. ඒ ගිහි වස්ත්‍ර දෙක අහසේ පාවෙලා ගිහින් යොදුනක් තරම් අහසේ උඩ රැඳී තිබුණා. ඒ අතර ගටීකාර බ්‍රහ්මයා අර ගිහි වස්ත්‍ර දෙක අරගෙන බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා බ්‍රහ්ම ලෝකයේ තුල මවපු චෛත්‍යය තමයි සලුමිනි මහා සෑය. මේ සලුමිනි මහා සෑය තුල තමයි ඒ ගටීකාර බ්‍රහ්මයා මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර දෙකක්ම තැම්පත් කරලා සළුමිනි මහාසෑය හැදුවේ. එදා බ්‍රහ්මලෝකුල් බ්‍රහ්ම දෙවිවරු මේ සළුමිනි මහාසෑයට වන්දනාමාන කරා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පිරිනිවන් පෑවට පස්සේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ වම් අකුධාතුන් වහන්සේ ලැබුණේ බ්‍රහ්මලෝකයේ බ්‍රහ්ම දෙවිවරුන්ට. මේ වම් අකුධාතුන් වහන්සේ වරගෙන ගිය බ්‍රහ්ම දෙවිවරු මේ සළුමිනි මහා සෑය තුළ මේ වම් අකුධාතුන් වහන්සේව තැම්පත් කරා. පිංවතුනේ එතකොට මේ වෙනකොට බ්‍රහ්ම ලෝකයේ තියෙන සලුමිනි මහා සෑය තුළ බුදුරජාණන් වහන්සේගේ වම් අකුධාතුන් වහන්සේ වැඩ සිටිනවා. විශාලතම ධාතුන් වහන්සේලා අතර නොවිසිරිච්ච ධාතුන් වහන්සේලා හත් නම අතර වම් අකුධාතුන් වහන්සේ අද බ්‍රහ්ම ලෝකයේ සලුමිනි මහා සෑයේ බ්‍රහ්ම දෙවිවරු වන්දනා කරනවා. ඒ අතර මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගලයක්ම ඒ සලුමිනි මහා සෑයි තැන්පත් වෙලා තියෙනවා. ඒ වගේමයි දිව්‍ය ලෝකයේ තවතිසා දිව්‍ය ලෝකයේ තුල දෙවියන් වන්දනා කරන සිළුමිනි මහා සෑය තුල මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් දකුණු දළදා වහන්සේත් අද මේ වෙනකොට වැඩ සිටිනවා. මේ විදියට තමයි පිංගතුනි දිව්‍ය ලෝකයේ තියෙන සිළුමිනි මහා සෑයත් බ්‍රහ්ම ලෝකයේ තියෙන සළුමිනි මහා සෑයත් කියන චෛත්‍ය දෙක එදා නිර්මාණය වුණේ. ඒ නිසා ඔබ සිළුමිනි මහා සෑයට වන්දනා කරා සේම බ්‍රහ්ම ලෝකයේ තියෙන සළුමිනි මහා සෑයටත් නමස්කාර කරන්න හිතේ මවාගන්න මහා බෝසතාණන් වහන්සේගේ ඒ ගිහි වස්ත්‍රයුගල ඒ වගේම උන්වහන්සේගේ ඒ වම් අකුධාතුන් වහන්සේ වැඩ සිටින මේ සළුමිනි මහාසෑයටත් මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කියෙන අදහසින් මුළු හදවතිම වන්දනා කරන්න. පිංහතුනි ධාතුන් වහන්සේලා වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි. ධාතුන් වහන්සේලා දැකීමම බුදුරජාණන් වහන්සේව දැක්කා හා සමානයි. එදා සක්‍ර දෙවියන් දිව්‍ය ලෝකයේදී වෙච්ච තවත් සිදුවීමක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි සක්‍ර දෙවියන් තමන්ගේ දිව්‍ය රතේ නැගලා මාතලී කියන රතාචාරිවරයා එක්ක උයන් කෙලියට යන අතරතුර විශාල දිව්‍ය මාලිගාවක දිව්‍ය සැප සම්පත් විඳින දිව්‍යාංගනාව පිරිවරාගෙන ඉන්න දිව්‍යාංගනාවක් දැකලා. මේ රතේ නවත්ත ලහනව පින්වත් දෙවුදුව ඔබ මේ තරම් විශාල දිව්‍ය මාලිගාවක් මේ තරම් සැප සම්පත් විඳින්නේ මනුස්ස ලෝකෙදි මොන වගේ පිනක් කරලාද කියලා මේ දිව්‍යාංගනාවගෙන් ඇහුවා. ඒ වෙලාවේ මේ දිව්‍යාංගනාව කියන අනේ සක්‍ර දේවේන්ද්‍රයනි මම මහා විශාල පිනක් කරපු කෙනෙක් නෙමෙයි. මම එදා මහා බෝසතාණන් වහන්සේගේ එදා ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් කරපු චෛත්‍යයක් තිබුණ මගද දේශයේ අජාසත්ත රජතුමාට ලැබිච්ච ධාතු තැම්පත් කරපු චෛත්‍යය. එදා මම මගද දේශේ උපාසිකාවක් හැටියට ඉපදිලා ඉඳිද්දී. මම කරේ මල් කීපයක් කඩාගෙන මේ ධාතු තැම්පත් චෛත්‍යයට වන්දනා කරන්න හිතාගෙන මල්ටිකාරගෙන යද්දී. එල දෙනෙක් පාරි දුවගෙනාව කුලප්පු වෙච්ච එල දෙනෙක් මට ඇනගෙන ගියා ඒ එල දෙන ඇනලා මම එහෙම්මම මරණයට පත් වනා. නමුත් මේ චෛත්‍ය වන්දනා කරන්න යද්දි මගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම නිසයි මම මේ වගේ දිවියලෝක ඉපදිලා මේ තරන් සැප සම්පත් විඳින්නේ. සක්‍ර දේවේන්ද්‍රේනි මම මල් පූජ කරන්නත් කලින්මයි මරණයට පත්වනේ. මල් පූජා කරලම මරණයට පත්වනානම් මට මීටත් වඩා දිව්‍ය සැප සම්පත් පහළ වෙනවා කියලා එදායි දිව්‍යාංගනාව සක්‍ර දෙවියන්ට කියා හිටිය. සක්‍ර දෙවියන් ඒ වෙලාවේ සාදුකාර දෙමින් කියනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් චෛත්‍යයකට මල් පූජා කරන්න යද්දී ඒ චේතනාවෙන් ඊටත් කලින් මරණයට පත්වෙලා මේ තරන් සැපයක් ලැබුවා නං. ධාතුන් වහන්සේලාට වන්දනා කරන කෙනෙක් මල් පූජා කරන කෙනෙක් කොයි තරම් පිනක් රැස් කරගන්නවද. මාතලි අපි ඉක්මනට උයන් කෙලියට යන මේ ගමන නවත්තලා. ඉක්මනට රතේ හරවන්න සිළුමිනි මහා සෑය දෙසට. අපි ගිහින් සිළුමිනි මහා සෑයට මදාරාමල් පෝජා කරලා අද දවසම සිළුමිනි මහා සෑය වන්දනා කරමු කියලා සක්‍ර දෙවියෝ තමන්ගේ දිව්‍යමේ රතේ හරවගෙන සිළුමිනි මහා සෑය වන්දනා කරන්න ගියා. එතකොට පින්වතුනි මේ කරුණ වලින් අපට තේරෙනවා මේ චෛත්‍ය වන්දනා කිරීම කොයි තරම් පිනක්ද කියලා. එනිසා පින්වොත්තිනුයි මේ ලංකාදීපේ ඉපදිලා ඉන්න ඔබට මේ ලෝකයේ වෙන කොහේවත් රටක නැති තරම් වාසනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දන්තධාතුන් වහන්සේලා දෙනමක් මේ ලංකාදීපේ වැඩ සිටිනවා. මහනුවර දළදා මාලිගාව තුළත් සෝමාවති චෛත්‍යරාජාණන් වහන්සේ තුළත්. ඒ වගේම සේරවිල මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නලතලේ වැඩ සිටිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අටෙන් එකක්ම ඩ්‍රෝන අටෙන් එක ඩ්‍රෝනයක්ම ස්වර්ණමාලි චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනවා. ඒ අතර ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකාව මේ ශ්‍රී ලංකාදීපේ තුළ වැඩ සිටිනවා. ධාතුන් වහන්සේලාගෙන් පිරිච්ච රටක් මේ ශ්‍රී ලංකා දීපය කියන්නේ ධාතු මන්දිරයක් වගේ රටක්. ඒ නිසා පිංවතුනි ඔබට බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානව මේ ධාතුන් වහන්සේලා වන්දනා කරගෙන මේ මනුස්ස ජීවිතයේ තුළ අප්‍රමාණ පින්දහම් රැස් කරගන්නට පුළුවනි. එනිසා හැම කෙනෙක් මධිෂ්ඨානයක් ඇති කරගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ ගෙවිලා අවසන් වෙන්න කලින් මම අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානව ධාතුන් වහන්සේලාට වන්දනා කරමින් ඒ චෛත්‍යරාජාණන් වහන්සේ ශාරීරික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය උද්දේශික චෛත්‍ය කියන මේ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරමින් මම මගේ ජීවිතය තුළ අප්‍රමාණ පිනක් රැස් කරගන්නවා කියන අදහස් ඇති කරගන්න. ඉතින් පිංවතුනි අද මේ ධර්මානු ශාසනාවෙන් රැස් කරගත්ත සියලූම පුුණ්‍ය ධර්මයන් අපි මුලින් අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. ඒ සිළුමිනි මහාසෑය නිර්මාණය කරපු සක්‍ර දෙවියන්ටත් සළුමිනි මහාසෑය නිර්මාණය කරපු ගටීකාර බ්‍රහ්මය ඇතුළු සියලු බ්‍රහ්ම ලෝකොල බ්‍රහ්මයන් දිවියලෝකොල සියලු දෙවියන් මේ පින් දැකබලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ සියලු දිවි අසේෂ්තුර වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන කීප පිරිසක් ඉන්නවා. ඒ තමයි මල්වාන වල්ගම තුන්සිය හතලිස් එකින් එක නිවසේ පී අතුකෝරල මහතා ඒ මහතාගේ අරමුණ වෙන්න මියගිය ඥාතීන්ට පින් පැමිණවීම. දෙදස් දහයේ මාර්තු විසිතුන්වැනි දිනට මාස තුනක් පිරෙන මියගිය BAJ නෝනා මෞතුමියටත් ඊට කලින් මිය පරලව ගිය ඒකේ පුංචිසිං්ඥෝ පියාණන්ටත් අයිල් ජිනදාස මෛත්‍රීසේන බේරුගොඩ HK සිමිනෝනා BA ඩයස් අනුහොරිස් රොබට් හා මිය පරලවගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ අයගේ අදහසක් වෙනවා ඒ වගේ අනුරාධපුරේ පදිංචිව සිට මියගේ අධිකාර විදුහල්පති යුලටත් පණ්ඩිතරත්න යුලටත් වෛද්‍ය කල්්‍යයානී පණ්ඩිතරත්න මුදියන්සේ යාපා යන සියලු දෙනාටත් ඒ මිය පරලෝගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ ඒ අයගේ අදහසක් වෙනවා. ඒ වගේ අරුණ රේණුකා සකුණි ඇතුළු සියලු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නීරෝගී භාවේ තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණී සැලසේවා කෙන උතුම් අදහසේ පින් උතුම් තුළ තියෙනවා. ඒ වගේම දායකත්වයේ දරනවා වත්තල හැඳල මර්දාන පාරේ අංක 103 න් 14 නිවසේ KA සෝමා පෙරේරා ඒ අයගේ අරමුණ වෙන්නේ හසිතේ රංග පුතාට නිදුක් මේ ඒ මිය පරලොව ගිය පුතාට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා කිනේ තරුණ පුතා මිය පරලොව ගිහි මාසයක් පිරීම නිමිත්තෙන් ඒ දෙමව්පියන් ඒ ජස්ටින් පෙරේරා පියා සීලා ජයමාන මහත්මිය ඇතුළු ඒ සියලු ඥාතීන් ඒ පුතාට මේ පින් අනුමෝදන් කරනවා පරල්ලව යහපත පිණිසම සංසාරදුකින් නිදහස්වීම පිණිසම මේ පින් උපකාර වේවා කියන අදහසේ. ඒ වගේ විශේෂෙන් අද ධර්මදේශනා විදායකත්වය දරනවා මහනුවර දුටු ගැමුණ මාවතේ අංක තිස්සක නිවසේ සුසිලා ඇම්බැක්කේ මහත්ම ඇතුළු පිරිස ඒ අයගේ අරමුණ වෙනවා WM ලොකු බණ්ඩාර පියාණන්ට අවුරදු අසුවක ජන්මදිනය නිමිත්තෙන් එතුමාට නිදුක් නීරෝගී භාවිතුනුරුවන්ගේ ආරක්ෂාව සැලසේවාකින ආශිර්වාදයත් ඒවගේ පවුලේ සියලු මිය පරලෝගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ අයගේ අදහසක් වෙනවා. ඒවගේම දායකත්වය දරනවා පානදුර නිමල්කා උද්‍යානය අංක පහ නිවසේ විරාජ් පීරිත් මහස්තා ඒ අගේ අදහසක් වෙනවා අසුවට වෙනි උපන්දිනේ සමරණ විශ්‍රාමලත් පාටශාලාචාරිණි ඉන්ද්‍රාණි කොස්වත්ත මෑණියන්ට නිදුක් නීරෝගී භාවේ චිරජීවනී තුරුරුවන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවාකින් අදහසත් ඒ මෑණියන්ගේ මිය පරලෝකයේ දෙමාපියන්ටත් නැසීගේ ඩේවිඩ් පිරිස් පියාණන් සහ මියගේ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමේ අයගේ අදහසක් වෙනවා. ඒවගේම වෙල් පල්ල කන්දේ පොල ඒ ඇම් සුමනාවතී මහත්මිය දායකත්වය දරාගෙන තියෙනවා. ඒ අයගේ අදහසක් වෙනවා කන්දේ පොළ පදිංචිව සිට දෙදා සටේ ජනවාරි අටවිනිද පරලෝ සැපත් ඇම්ම් ගුණසේකර මුදයන්සි මහතාටත් දෙදස් නමේ මාර්තු විසිතුන්වෙනි දින පරලෝ සැපත් ඇම්ම් නන්දසේන ධර්මශ්‍රී තරුණ මහතා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින්ගේ නම් සඳහන් කර සියලු දෙනෙක් නමෙම මිය පරලෝගේ සියලු ඥාතීන්ටත් මේ ධර්මාණු ශාසනාව ශ්‍රවණය කරපු ලංකාවාසි ඔබ සෑම සියලු දෙනෙක් නම් එම මිය පරලෝගේ සියලු ඥාතීන් මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත් වේවා මිය පරලෝගේ ඥාතීන් වහවහා සංසාර දුකින් අතමිදේවා කෙළ සාදු කෙලපින් අනුමෝදන් කරන්න ඒ වගේ මේ දායකත්වයේ දරපු පින්වත් සෑම සියලු දෙනත් ඒ අයගේ ඥාති හිතමිත්‍රාදී දූදරුවෝ සෑම සියලු දෙනාටමත් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරපු ලංකාවාසී ඔබ සෑම සියලු දෙනාටමත් මේ පින් එකාකාර උපකාර වේවා කාය චිත්ත පීඩා දුරු වේවා තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණේ සැලසේවා හැම දිනාටම ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවන්නේ සැලසේවා හැම දිනාටම ධර්මාවබෝධය පිණිසම මේ පිනම උපකාර වේවා කින අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාසට්ටාචිබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටාචිබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තුත්වං සදාති හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ධර්මානුශාසනා පවත්වනු ලැබුවේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ දූරන්තර විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේයි. මෙම ධර්මාණු ශාසනාවේ CD තැටි හා කැසට් පටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කැසට අලවිහලෙන් ඔබට ලබාගත හැකි. ධර්මාණු ශාසනාවේ දායකත්වය සඳහා ඔබගේ වියුත්තේ රුපියල් 6000ක මුදලක් පමණයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විමසීම් අංශයෙන් විමසන්න 2697යි 491 2697යි 491